ශාසනාව අද දේශකයන්න් වහන්සේ බොරලැන්ද හීනාරංගොල්ල සිසු දර්ශනාරාම වාසී රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද ගරු සත්කරව්වේ ප්‍රේමානන්ද ස්වාමින් වහන්සේ 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි පිළිවෙතින් පෙළගැසිමු. අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා පානදුර සිල් ජයන්ස් පාරේ 37 ඒ නිවසේ වයලට් කුරුප්පු මහත්මිය තලවත්තුගොඩ ශ්‍රීමත් අනගාരിക ධර්මපාල මාවතේ පළවෙනි පටුමග අංක 23න් 77 පදිංචි ජයන්ති පොතුපිටිය පතන මහත්මිය සහ දරුවන් නුගේබඩ මිරිහාන රූපසිරි මාවතේ නොම්බර 51 හි జగත්හා සමන්තා කුලතුංග මාතා සහ මහත්මිය අංගොඩ මුල්ලේරියාව රණබිව මාවතේ AGS චාන්දිනී මහත්මිය ඇතුළු පවුලේ සැම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 ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තියම්බි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං शरणं गच्छामि अम्बि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि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 दयामि रामेष्मिच्छाचारा वीरमणि सिक्खापदं समाधियामि मामेष्चारा वीरमणि शिक्खापदं समाधयामि සතිපට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාත් සාත් සමන්තා භගවතෝ අරහතෝ සම්මා සංබුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්ධස්ස අන්ධං ච ඒක චක්කුං ච ආරකා පරිවංජයේ ද්විචක්කුපන සේවේ දේශ පුද්ගලං තී සාත් සාත් සාත් ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්නතුනි සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසීම ආරම්භ කරගෙන සෑම දිනකම උදෑසන හා රාත්‍රී ගුවන් විදුලිය මගින් ධර්ම දේශනා පවත්වනු ලබනවා. අදත් මෙම ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවක් සිදු කරලා ස්වකීය මිය පරලෝකියාව දෙමෝපියන් හා ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම තමන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදී හැමත තුනුරුවනේ ආශිර්වාදයේ ලබා ගැනීමත් අරමුණු කරගෙන මේ ධර්ම දේශනාවේ පුණ්‍ය ක්‍රියාවට දායකත්වයේ ධර්මින් සම්බන්ධ වී සිටිනවා. පින්නතුනි අද මෙම ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරනු ලැබුවේ අංගුත්තර නිකායේ තික නිපාතයට අයත් අන්දුපම සූත්‍රයට ඇතුළත් ගාථා රත්නයකුයි. බුදු පියාණන් වහන්සේ ඇසුරු කළ යුතු, සේවනය කළ යුතු, පුරුදු කළ යුතු කුජලයන් පිළිබඳව, කුජලයන් සතු ගුණාංග පිළිබඳව විවිධ ධර්ම කාරණා දේශනා කර වදාරලා තිබෙනවා. මෙහිදී බුදු පියාණන් වහන්සේ වදාරනවා පින්නතුනි පුජ්‍යලයන් තුන්දෙනෙක් පිළිබඳව. අන්ධ වූ පුජ්‍යලයාය, එක ඇසක් පමණක් අන්ධ වූ පුජ්‍යලයාය, දෑසම අන්ධ වූ පුජ්‍යලයාය කියලා පුජ්‍යලයන් තිදෙනෙකු උපමා කරගෙන මේ සමාජගත පුජ්‍යලයන් පිළිබඳව විවරණයක් බුදුහාමුදුරු ඉදිරිපත් කරනවා. මේ ගාථාවෙන් බුදුහාමුදුරුව පෙන්වා දෙන්නේ අන්ධ වෙච්ච කෙනෙක් ආශ්‍රය කරන්න එපා කියන එක නෙවෙයි. එක ඇසක් අන්ධ වෙච්ච කෙනෙක් ආශ්‍රය කරන්න එපා කියන එකක් නෙවෙයි. දැසම අන්ධ වෙච්ච කෙනෙක් ඇසුරු කරන්න එපා කියන එකක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු අර්ථයක් මේ ගාථාව තුළින් බුදු පියාණන් වහන්සේ ඔබට මට කියා දෙනවා. මෙහිදී පෙන්වා දෙන්නේ අන්ධ පුජ්‍යලයා හැටියට පෙන්වා දෙන්නේ පින්නතුනේ පියවි ඇස අන්ධ පුජ්‍යලයක් නෙවෙයි. එක අන්ධ පුජ්‍යලය හැටියට දක්වන්නේ එක ඇහක් අන්ධ වෙච්ච පුජ්‍යලයකුත් නෙවෙයි. දැස් අන්ධ වෙච්ච පුජ්‍යලය වශයෙන් පෙන්වා දෙන්නේ අපි සමාජයේ දකින දැස නොපෙනෙන පුජ්‍යලියුත් නෙවෙයි. පින්නතුනි දැස හොඳට තිබුණත් මේ සමාජයේ ඉන්නවා අන්ධ වෙච්ච පුජ්‍යලියෝ. දහමේ පෙන්වා දෙන්නේ අන්ධ බුද්ධලයා වශයෙන් පෙන්වා දෙන්නේ මෙලොව ජීවිතය සාර්ථක කරගත්තේ නැති මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මාර්ගයේ දකින්නේ නැති ඒ පිළිවෙත් පුරන්නේ නැති පරලෝක ජීවිතය ලෝකෝත්තර ආර්ය මාර්ගඵල ලාභයේ සඳහා උත්සාහවත් වෙන්නේ නැති ඒ ආර්ය මාර්ග ධර්මයේ දකින්නේ නැති සත්පුරුෂයන් සදාචාරවත්යයි වදාරන සාර ධර්මයන් දකින්නේ නැති පුජ්‍යලයන් තමයි බුදු පියාණන් වහන්සේ අන්ධ පුජ්‍යලයා වශයෙන් දකි. ඇතම් කෙනෙක් ඉන්නවා මේ ජීවිතය සාර්ථක කර ගන්නවා හැබැයි පරලෝක ජීවිතයක් පිළිබඳවවත් අධ්‍යාත්මික දියුණුවක් පිළිබඳවවත් කල්පනා කරන්නේ නැහැ. ඒ අය දැසම අන්ධ වෙච්ච පුජ්‍යලයෝ වගේ. මෙලව යහපත සාදා ගන්නෙත් නැති මෙලෝ දියුණුවක් ඇති කරගන්නෙත් නැති පරලෝ ජීවිතේ සාර්ථක කරගන්නෙත් නැති පරලෝවක් පිළිබඳව විශ්වාසයකුත් නැති ඒ නිසාම ගුණධර්මයක් ආරක්ෂා කරගන්නෙත් නැති බුද්ධිලියෝ ඒ පිරිස වෙන්නතුනි දෑසම අන්ධ වෙච්ච බුද්ධිලියෝ වගේ ඒ දෙපිරිසම අපි ආශ්‍රය නොකළ යුතු අය ආරකා පරිවජ්ජය කියලා කියන්නේ දුරින්ම දුරු කළ යුතුයි විචක්කපන සේවේට සෙට්ටං පුරිස පුද්ගලක් මේ දැහැසම හොඳට තියෙන අය ආශ්‍රය කරන්න. ඒකෙන් කියන්නේ මේ PVS දෙක හොඳට පේන අය අසුරු කරන්න කියන එකම නෙවෙයි. මෙලව දියුණුව සාදා ගන්න එමෙන්ම පරලෝක ජීවිතය පිළිබඳව හිතලා කල්පනා කළා ඊට ඌමනා මාර්ගයේ සාදා ගන්නා පුජ්‍යලයා දැසම හොඳට පේන පුජ්‍යලියෝ වගේ එවන පුජ්‍යලයන් තමයි බුදුහාමුදුරු ඇසුරට සුදුසු කල්යාණ පුජ්‍යලයන් වශයෙන් සත්පුරුෂයන් වශයෙන් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. අද මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බින්නතුනි මෙන්න මේ අන්ධභාවයෙන් තොර එකස් අන්ධභාවයෙන් තොර දැසම හොඳට පෙනෙන පුජ්‍යලයන් පිළිබඳව කාරණා කීපයක් පැහැදිලි කරලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාන් වහන්සේගේ ධර්මය වින්නතනේ හුදෙක් නිර්වාණ සම්පත්තිය හිම්කොට දේශනා කළ ධර්මයක්. કોઈ පැත්තකින් මේ ධර්මය ආශ්‍රය කළත් ස්පර්ශ කළත් එහි තියෙන්නේ වින්නතනේ නිර්වාණය නැමැති රසයයි. සාමාන්‍ය සමාජයේ අපි පින්නතුනි කවුරු මොන විදිහේ පින්කමක් කළත් අවසානයේදී ප්‍රාර්ථනා කරන්නේ මේ පිනෙන් කුසලයෙන් මට නිවන් සම්පත් ලැබේවා කියලා. ආවසනික ප්‍රාර්ථනාව බලාපොරොත්තුව නිවනයි. එයින් මෙහත් සැප සම්පත් තියෙනවා. සාමිස සැප, නිරාමිස සැප, ලෞකික සැප, ලෝකෝත්තර සැප, ගිහි සැප, පැවිදි සැප මේ විදිහේ සැප පිළිබඳව ධර්මයේ බොහෝ කරුණු දේශනා කළා තියෙනවා. ඊට උමනා ධර්මකාරණා සමූහයක් මේ සූත්‍රාන්ත දේශනාවලදී අපට හම්බ හුදෙක් ලෝකෝත්තර සැපේ සඳහා පමණක්ම දේශිත ධර්මයක් නෙවෙයි. බුදුදහම පිළිබඳව කතා කරනකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ සාත්තං සබ්බෙන්ජනං කේවල පරිපූර්ණං. අර්ථ සම්පන්නයි, ව්‍යංජන සම්පන්නයි, එවැගේම හාත්පසින් පරිපූර්ණයි. ඕනෑම සමාජ ප්‍රශ්නයකට ගැටලුවකට බුද්ධිවල ප්‍රතිබද්ධ වේවා, සමාජගත වේවා, පෞල් සම්බන්ධයෙන් වේවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වේවා ඒ සියලු අවුල් निराකරණය ගැනීම කර ගැනීමට ඌමනා කරන ධර්ම උපදේශයන් මේ සද්ධර්මයේ තුල තියෙනවා. ඒ නිසා පරිපූර්ණ සමාජ දර්ශනයක්. ඒ වගේම ආර්ථික දර්ශනයක්. ඒ වගේම සදාචාර දර්ශනයක්. අධ්‍යාපන දර්ශනයක්. ඒ වගේම ආධ්‍යාත්මික දර්ශනයක් මේ සද්ධර්මයේ තුල අන්තර්ගත වෙලා දැන් සමාජයේ තියෙන කුඩාම ඒකකය පවුලයිනේ. ඒ පවුල් සංස්ථාව යහපත්ව පවත්වා ගත්තොත් තමයි පින්නතුනේ මේ මහා සමාජය යහපත් සමාජයක් බවට පත් වෙන්නේ. ඒ කුඩාම ඒකකයේ පටන් ඒ කුඩා කුඩා පවුල් ඒකකයන්ගෙන් සමන්විත සමන්විත වෙච්ච රටක ජීවත් වෙන සමස්ත මිනිස් ප්‍රජාවම යහපත් මාර්ගයට ප්‍රවිෂ්ඨ කරන්නට උවමනා කරන ධර්ම උපදේශයන් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. සාමාන්‍ය සමාජයේ උදවියගේ පටන් රට පාලනය කරන රජතුමා දක්වා ප්‍රධාන පාලකයාණන් දක්වා සෑම කෙනෙකුටම මේ ධර්මයෙන් උපදෙස් ලබා දීලා තියෙනවා. එහිදී අපට ගොඩාක් වැදගත් වෙනවා මම විශේෂයෙන් කැමති වෙනවා අද කලමනාකරණය කියන මේ වචනේ පිළිබඳව කරුණු කීපයක් ඉදිරිපත් කරලා දෙන්න. මෙලව ජීවිතයත් පරලෝක ජීවිතයත් සසර නිමාවත් ඇති කර ගැනීම සඳහා අපේ ජීවිතයේ සියලු අංශයන් මනා සැලසුම් කරන එකකින් පවත්වාගෙන යා යුතුව තියෙනවා. කලමනාකරණය කියන එක අද ඉතා ප්‍රසිද්ධ වචනයක්. යම් ස්ථානයක වේවා ආයතනයක වේවා සංස්ථාවක වේවා තියෙන මානව සම්පත් හා භෞතික සම්පත් කියන මේවා ඒ ආයතනයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීමේ හැකියාවට තමයි කළමනාකරණය කියලා කියන්නේ. දැන් ගෘහයක් ගත්තොත් අම්මයි තාත්තයි දූල පුතාලයි කියන මේ ඇත්තන්ගෙන් සැදුම්ලත් ආයතනෙනේ. ඉන් ගෙදරක අරමුණ මොකද්ද? ජීවත් වීමේ අරමුණක් තියනවා හැමෝටම. අරමුණක් නැති ජීවිතයේ වින්නතුණි කිසිම පිළිවෙලක් නැති ජීවිතයක්. ජීවත් ජීවිත අරමුණු තියෙනවා. විවාහ ජීවිතයටපත් වෙච්ච අමුසමියලෝකට නම් අරමුණක් තියෙනවා අපට හොඳ දරු පිරිසක් හදාගන්න ඕන. ඒ දරුවන් ලැබුණට පස්සේ අරමුණක් තියනවා දෙමෝපියන්ට මේ මගේ දරුවෝ දැනුගත්කමින් යුක්ත වෙච්ච ගුණධර්ම වලින් යුක්ත වෙච්ච හොඳ දවපිරිසක් වශයෙන් සමාජයට ඉදිරිපත් කරන්න ඕනේ කියලා. මේවා තමයි අප දකින දෙමෝපියන් සතුව තියෙන අරමුණ. ගුරුවරයෙක් තියෙන අරමුණ. තවත් සුවිශේෂ අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි ගෘහ ජීවිතයක තුල ඔය මූලික අරමුණු ටික විශේෂයි. මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමෙහිලා මව වේවා පියා වේවා ඊතා මනා සැලසුම් කරණයක් සහිතව කටයුතු කරන්න ඕනේ. ඒ පැරණි සමාජයේ වැඩි හිටියෝ අද වගේ තියෙන ඔය කළමනාකරණ ආයතන වලට ගිහිල්ලා පාඨමාලා හදාරපු ඉගෙනගත්ත උදවිය නොවෙන්න පුළුවන්. හැබැයි සමාජ ජීවිතයේ තුල ලද අත්දැකීම් පාඩක කරගෙන ඒ කටයුත්ත ඉතාම සාර්ථකව කළා. ඔබට අපට ආදර්ශය දුන්නේ අපේ වැඩිහිටියෝ. බුදුදහමේ පෙන්වා දෙනවා ගෘහයේ නායකත්වය දරනකොට ආයතනයක නායකත්වය දරනකොට ඊට සුදුසු පුජ්‍යලයා ඒ ආයතනය තුنين තෝරා ගන්න. ගෙදර නම් අම්මා වඩාත් සුදුසු කළමනාකරණ කාරණියක් නම් ඒ ගෘහයේ නායකත්වය අම්මාට බාර දුන්නට කිසි වරද්දක් නෑ. අම්මා සුදුසුයි ඒක. ඒ අමුදමියන් දීවණය කරන්න ඕන දෙන්නගෙන් වඩා සුදුසු කලමනාකරුවා කලමනාකාරණී කවුද? ඔහුගේ හෝ ඇයගේ නායකත්වයේ ගෘහය තුල ක්‍රියාත්මක වෙනකොට හොඳ නායකත්වයේ තුල හොඳ අරමුණු ඉටු කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳ අරමුණු ඉටු කරගන්න පුළුවන්කම තියෙනවා. එතනදී ඇතැම් වෙලාවට පියා වඩා දක්ෂ කෙනෙක්, අත්දැකීම් බහුල කෙනෙක්, හොඳ කළමනාකරණයක් ඇති කෙනෙක් නම් ඒ පියාගේ නායකත්වය ගෘහය තුල පිළිගැනීමට ලක් වෙන්න ඕනේ. ඕනෑම තැනකට නායකයෙක් අවශ්‍යයි. අනායකා විනස්සන්ති නස්සන්ති බහුනායකා. ඕනෑම තැනකට කුඩාම ඒකකයේ කියන ගෘහයටත් නායකයෙක් අවශ්‍යයි. දැන් අපේ ගැමි සමාජයේ දූල පුතාලයන්ගෙස ඉල්ලීමක් කරනකොට ගෙදර නායකත්වයේ තියෙන අම්මා ළඟ නම් තාත්තා ළඟට ගිහිල්ලා කියනවා තාත්තේ අම්මට කියන්නකො මේක මට අපට ලබා දෙන්න කියලා. නැත්තම් මේ ගමන යන්න අවසර ලබා දෙන්න කියලා අම්මගෙන් අම්මගෙන් ඒ අවසරය ලබා දෙන්න කියලා තාත්තගෙන් ඉල්ලීම් කරනවා. ඊළඟ තාත්තා නායකත්වයේ තුල රැඳිච්ච කෙනෙක් නම් අම්මා හරහා ගිහිල්ලා අම්මට කියනවා අම්මේ තාත්තගෙන් මේ අවසරය ලබා දෙන්න. ඒ විදිහට යම්කිසි දෙයක් ක්‍රියාත්මක කරනකොට ඒ නායකත්වයෙන් අවසරේ ලබාගෙන අනුමැතිය ලබාගෙන උපදෙස් ලබාගෙන තමයි ක්‍රියා කරන්නේ. එතකොට මේ ගෘහය තුල කවුරු හෝ වේවා ප්‍රමුඛත්වය ගන්න ඕන මව හෝ පියා හෝ. දැන් සමහර වෙලාවට නූතන ලෝකයේ මේ බාහිර රටවල් වල පුරුෂාධිපත්‍යයේ කාන්තා ආධිපත්‍යයේ කීමෙන් නොඑක් කැමර සංදෙන සිද්ධි අපිට දකින්න ලැබෙනවා. පින්නොතනේ බුදුදහමට අනුව එහෙම ස්ත්‍රිය පුරුෂයා කියලා විශේෂත්වයක් නැහැ. දෙන්නාටම සමාන නායකත්වයක් තියෙනවා. හැබැයි තෝරාගත යුතුයි ඒ දෙන්නගෙන් මේ කටයුත්තට පාලන ක්‍රියාවලියට වඩා සුදුස්සා කවුද තෝරාගෙන ඒ නායකත්වයේ මත පිහිටලා Tamanගේ අරමුණු ඉටුකර ගැනීමට ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් නස්සන්ටි බහුනායකා කියලා කියන බොහෝ නායකයන් සිටීම විනාශයට මුලයි. ගෙදර ඉන්න අම්මා හෝ තාත්තා හෝ ළමයි හෝ එක්කම තම තමන්ට හිතුමතේ හිතුවක් ආ තීරණ ගත්තොත් මම තමයි මේ තීරණ ගන්න ඕන කෙනා මගේ තීරණය තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. මිනුතන විනාශයට මුල එතනයි. කුඩාම ඒකක ගැන මම මේ කිව්වේ. අනෙක් ලොකු ආයතන ඒකක ගැන කියන්නව දෙයක් නැහැ. ඒ බහුනායකත්වයේ කියන එකේදී බොහෝ දෙනා සුගීය නායකත්වයන් සුගීය අභිමතයන් අදහස් සිතුම් බැටුම් ක්‍රියාත්මක කරන්න ගියාම පරස්පර විරෝධීතා ගොඩනැගෙනවා. එතකොට දියුණුවට බාධාවක් ඇති වෙනවා. ඒ නිසා ගෘහයේ නායකත්වය හොඳ කලමනාකරණයක් ඇති තැනැත්තෙක් හෝ තැනැත්තියක් විසින් පවත්වාගෙන යා යුතුය. එතකොට ඒ නායකත්වයේ තුල තියෙන්න ඕන ගුණාංග සමූහයක් අපේ ධර්මයේ සඳහන් වෙනවා අපේ පින්වතුන් නිරන්තරයෙන් ආරක්ෂා පිළිතක් වශයෙන් සජ්ජායනා කරන මෙත්ත සූත්‍රය. අපි භාවිතා කරන්නේ කරණීය මෙත්ත සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ නම තමයි මෙත්ත සූත්‍රය. ඒ සූත්‍රේ පටන් ගන්නෙ කරණීය මත්ත කුසලේන කියලා නිසා බොහෝ දෙනා භාවිතා කරන්නේ කරණීය මෙත්ත සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ උගන්වනවා මේ නායකත්වය, සමාජ නායකත්වය, බුද්ධ නායකත්වය, ගෘහ නායකත්වය ඒ වගේම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාළ නායකත්වයට හිමි ලක්ෂණ කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච මේ කරුණ ගැන එකින් එක පොඩ්ඩක් විමසලා බලන්න පින්නතුනි සක්කෝ නායකත්වයේ සුදුසු පුජ්‍යලයා දක්ෂයෙක් වෙන්න ඕනේ හැමෝම තම තමන් තනි තනියෙන් හිතන්ට මම දක්ෂයෙක් වෙනවා සක්කෝ කියන හැකියාවන් ඇති කෙනෙක් වෙන්න ඕනේ පුජ්‍යලයකට ලොකු වටිනාකමක් තියෙනවා දක්ෂතා තිබෙන විවිධ ක්ෂේත්‍ර පිළිබඳව දක්ෂතා අවශ්‍යයි. හැකියාවන් අවශ්‍යයි. ජීවිතය ලස්සන කරන්න බුද්ධිලේක් සතු හැකියාවන්ගේ. සක්කෝ හැකියාවන් නැති අය වෙන්න ඕන. ඒ වගේම උජු ඍජු ගුණයෙන් යුක්ත වෙන්න ඕන. සූජෝජ වඩාත් ඍජු ප්‍රතිපත්ති ඇති අවංක කෙනෙක් වෙන්න ඕන. සුවච සුවච කී කීකරු අය වෙන්න ඕන නේ. සුවචෝ. ඒ වගේම මෘදු වෙන්න ඕන. ඍජු වගේම මෘදු වෙන්න ඕන. ගෘහවාසීන් වේවා රටක ජීවත් වන පුරවැසියන් වේවා පාසලක ඉගෙන ගන්නා සිසු දරුවන් වේවා ආයතනයක ජීවත් වන සිව්‍ය සේවක දෙපාර්ශ්වය අය වේවා ඒ අය සුවච කීකරු යමක් කියනකොට ඇහුම්කන් දෙන ස්වභාවයක් ඇති අය වෙන්න ඕනේ. ඒ වගේම මෘදු ගතිය ඇති වෙන්න ඕනේ. හැම හැම වෙලාවකම තද ගති තියෙන්න හොඳ නැහැ. හැම වෙලාවකම තද නීති රීති ක්‍රියාත්මක කරන්න. සමහර වෙලාවට මෘදු වෙන්න ඕනේ. නම්‍යශීලී වෙන්න ඕනේ. ඒ වගේම අනතිමානී, නිහතමානී ගුණය අවශ්‍යයි. ඊළඟට මුදු අනතිමානී, සුවජෝජස්ස මුදු අතිමානී. ඒ වගේම සන්තොස්ස ගෝජ. ලැබෙච්ච තරමින් දිවෙන පරමයෙන් සතුට වෙන කෙනෙක් වෙන්න ඕනේ. අසීමිත ආසාවන්ගෙන් බරිත පුජ්‍යලයක් වුණොත් ඔහු නායකත්වයට ගැලපෙන්නේ නැහැ. රටකවත් ආයතනයකවත් ස්ථානයකවත් නායකත්වයට සුදුසු වෙන්නේ නැහැ අසීමිත ආශාවන්ගෙන් බරිත පුජ්‍යලේ. සුභර කියලා කියන්නේ පහසුවෙන් ලේසියෙන් පෝෂණය කළ හැකි වෙන්න ඕනේ. සුභර කියලා කියන්නේ. නැත්නම් අය දුබරයි. කෑම බීම දීලා සතුරු කරන්න බෑ. ඇඳුම් බැලඳුම් දීලා සතුරු කරන්න බෑ. වැටුපක් වේදනයක් දීලා සතුරු කරන්න බෑ. උසස් වීමක් දීලා සතුරු කරන්න බෑ. එතකොට අතෘප්ති කරයි. ඒ අතෘප්ති කර පුජ්‍යලයා නිසා ආයතනයේ කටයුතු වලට බාධායි. සන්තොස්සකෝච සුභරෝච. ඒ වගේම ඥානාන්විත බුද්ධලෙක් වෙන්න ඕන. ඒ සූත්‍රයම උගන්වනවා නිපක කියලා ගුණයක්. දැනුම් තේරුම් අවබෝධයෙන් ඇති බහුසුත භාවයෙන් යුක්ත වෙච්ච බුද්ධලෙක් වෙන්න. ඒ වගේම අප්පකබ්බෝ කුලේසුන නිදුද්දෝ. ප්‍රගල්භ සයිත කියලා කියන්නේ විනුතුනි රැවටිලි අනුන් අපටිකමින් රවටන තමන්ගේ ඌමනාකම් ඉටු කර ගැනීමට අරුන් වංචාවට ලක් කරන පුජ්‍යලයක් නොවිය යුතුයි. ඒ වගේම යම් යම් පුජ්‍යලයන් හා සම්බන්ධයෙන් අගතියට නොයන පුජ්‍යලයක් වෙන්න ඕනේ. එහෙම පුජ්‍යලයක් තමයි පුජ්‍යල ආයතන නායකත්වයට, සමාජ නායකත්වයට, රටේ නායකත්වයට සුදුස්සන් වශයෙන් ධර්මයේ පෙන්වා දෙන්නේ. කුඩා ඒකකයේ කියන ගෘහයට ආයතන වලට අවශ්‍යයි. ඒ වගේම අපට ධම්මපද පාළිය හම්බ වෙනවා මෙන්න මෙහෙම ගාථා ධර්මයක්. උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩති කියන. මේ ගාථාවෙනොත් පෙන්වා දෙන්නේ සමාජයේ තුල බොහෝ දෙනාගේ ආදරේ ගෞරවයේ විශ්වාසය දිනාගෙන ප්‍රශංසා කටයුතු ජීවිතයක් ගත කරන හොඳ නායකත්වයක් ඇති පුජ්‍යලයේ පිළිබඳ. අපි හැමෝටම අවශ්‍යයි උත්සාහය. මම මේ යෝජනා කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් පමණක් නායකයෙකු යුතුයි කියන එක නෙමෙයි. පෞද්ගලිකව තනි තනියෙන් තම තමන් හිතර ගන්නට මම මගේ ගෘහයට ආයතනයට ගමට, නගරයට, සමාජයට හොඳ නායකත්වයක් සපේන ආදර්ශමත් පුජ්‍යලයක් වෙනවා කියලා. හැම තමන් තනි තනියෙන් හිතන්න. හැමෝටමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ සිල් දෙනාටමයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිව්වන පිරිසටමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. ඒ නිසා හැමෝම මේ විදිහට කල්පනා කරා. ඒ සුදුසුකම් හැටි කරගන්න ඕන. උත්සාහ සම්පත්තිය තියෙන්න. පෞල් ඒකකය දියුණු කරගන්න නම් හැමෝම උත්සාහයෙන් වැඩ කරන්න ඕන. කුසීතව, කම්මැලිව, උදාසීනව කටයුතු කළොත් අප කාටවත් දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. අද ආර්ථික වශයෙන් ගොඩක් දියුණුවටපත් වෙලා තියෙන රටවල් දිහා විමසලා බලාගුවාම ඒ රටවල ජීවත් වෙන මිනිස්සු බොහෝම උත්සාහයෙන් වීරියෙන් ක්‍රියා කරලා තමයි මේ දියුණුව ඇති කරගෙන තියෙන්නේ. ඒ දියුණුව ඇති කරගත්තත් උත්සාහය ආතාරලා නැහැ. තවදුරටත් ඒ උත්සාහය ක්‍රියාත්මක කරනවා. ඒ වගේ රටවල් තියෙනවා. ඒ වගේ ජාතීන් ඉන්නවා. ඉතින් අපේ රටේ එහෙම උද්‍යෝගිමත් ක්‍රියා කරපු ජනතාවක් ජීවත් වෙච්ච රටක්. ඒ ලේ නෑ උරුකම උරුමකම් හිමිකම් තියෙන ජාතියක් ජීවත් වෙන රටක්. ඒ රටේ ජීවත් වෙන අපි හැමෝම උත්සාහයෙන් කටයුතු කරන්න ඕන. ගෘහයක ජීවත් වෙන මම වේවා පියා වේවා තමන්ගේ ජීවිතේ වඩාත් ලස්සන කරගන්න, සුවපත් කරගන්න, දියුණු කරගන්න උත්සාහවත් වෙලා කටයුතු කරන්න ඕනේ. මමත් ඒ වගේ පියත් ඒ වගේ. ඒ වගේම ඉගෙන ගන්නා වයසේ දූල පුතාලා. දරුවෝ උද්‍යෝගමත් උත්සාහයෙන් දෙමෝපියෝ ලොකු කැපවීමක් මහන්සියක් වේදමක් කරනවා දරුවාන්ට හොඳට උගන්වන්න. දරුවත් ඒ පිළිබඳව කල්පනා කරලා උද්‍යෝගිමත්ව නොකුසීතව අධ්‍යාපන ක්‍රියාවලියේ යෙදෙන්න හැකියාවන්ට සුදුසු දක්ෂතා හැකියාවන් දියුණු කරගන්න. ඇතැම් වෙලාවට අපිට දකින්න ලැබෙනවා. රැකියා සඳහා බොහෝ දෙනා පෝලිං ගහිලා ඉන්නවා රැකියා ආයතන වල. හේතුව ඒ පෝලිං ගහිලා හිටියත් පෙළ ගහිලා ගොඩක් දෙනා හිටියත් තෝරා ගන්න කීප දෙනෙක් පමණයි. හැකියාවක් නැතිකම ගොඩක් දෙනාට තියෙනවා. අපි අ අහන්න අමීරි වුණත් අකමැති වුණත් අපිට කියන්න සිද්ධ වෙනවා. හැකියාම් බුද්ධලයා සතෝ දිනනවා නම් රැකියාම් තමා හොයාගෙන එනවා. රැකියාව තමා හොයාගෙන එනවා හැකියාවන් තියනවා නම් හැකියාවන් නැත්තම් ගොඩක් වෙලාවට Tamanට රැකියාව හොයාගෙන යන්න සිද්ධ වෙනවා. සහ හැකියාවන් දියුණු කරගන්න උත්සාහයෙන් ක්‍රියා කරන්න ඕන. එකපාරම පොහසත් වෙච්ච උදවිය සමාජයේ දකින්න හම්බ වෙන්නේ නැහැ. පොහොසත් දෙමෝපියන්ගේ දරුවන් වුණත් උත්සාහයෙන් ක්‍රියා කළේ නැත්නම් දෙමෝපියෝ හරියම්බ කරලා දීපු ටික පරිහරණය කරන්නත් පුළුවන් කමක් වෙන්නේ නැහැ. එතන දෙමෝපියෝ බොහෝම වීරියවන්ත උත්සාහවන්තව හරියම්බ කළා මිය යනවා. හැබැයි උත්සාහවත් නැති දරුවෝ මාස කිහිපයක් ඇතුළත අර සියල්ලම විනාශ කරලා දානවා. එනිසා මිල මුදල් සම්පත් හම්බ කරලා කියලා පමණක් මිය යා යුතු නැහැ පින්නතුනි. ඒ දරුවන්ට ඒවා පරිහරණය කිරීමට ඌමනා කරන හැකියාව හා දක්ෂතාවයේ ඥානයත් ලබා දෙන්න ඕන. පුරුද්දත් ඇති කරන්න ඕන. ඊළඟට උත්ථානවතෝ සතිමතෝ හැම කෙනෙක්ම සිහිනුවණින් කටයුතු කරන අය වෙන්න. සිහිය මිනිස්සු ළඟ තියෙන වටිනා ප්‍රයෝජනවත් දේ තමයි සිහිය. සිහිය මෙහෙवला අපි කටයුතු කරන්න උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස පිරිසුදු කායවාක් මන කර්මවල ඊඩෙන්න ඕනේ. අපි ඕනෑම කටයුත්තක් කරනකොට ඒ ගැන විමසලා බලන්න ඕනේ. මම මේ කරන කටයුත්ත යහපත්ද අයහපත්ද? සුභවාදී දෙයක්ද අසුභවාදී දෙයක්ද? ප්‍රතිඵල සහිතයිද ප්‍රතිඵල රහිතයිද? මෙලවට හානි කරයිද පරලොවට හානි කරයිද? එහෙම විමසීමෙන් පසුව තමයි පින්නතුනේ ඕනෑම ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කළ යුත්තේ. අම්බලට්ටිකා රාහුල වාද සූත්‍රයේදී පුංචි රාහුල සාමණේරයන් වහන්සේට බුදුහාමුදුරු වදාරනවා. පච්චේ කිත්වා පච්චේ කිත්වා රාහුල කායන කම්මං කාදබ්බං. රාහුල හොඳට හිතලා හිතලාම ප්‍රතිවේක්ෂණය කළ කියන්නේ නුවණින් විමසා බලලාම කාය කර්ම කරන්න. කයින් යමක් කරනකොට හිතලා බලලාම කරන්න. වචනයෙන් යමක් කියන කොටත් ඒ ගැන හිතලා බලලාම කියන්න. ඒ වගේම මනසින් යමක් හිතන කොටත් ඒ හිතන දේ හිතට ආපු දේ එකපාරම ක්‍රියාත්මක කරන්න එපා. පස්සේ පසුතැවිල්ලට ලක් වෙන්න සිද්ධ වෙනවා Tamanට. හිතට ආපු සිතිවිල්ලත් නැවත නැවත පරීක්ෂා කරලා බලලාම ක්‍රියාත්මක කරන්න. එතකොට වැරදි දෙයින් හොඳ දේ අපට තේරුම් ගන්න, අවබෝධ කරගන්න, ක්‍රියාත්මක කරගන්න පුළුවන්කම සුචි කම්ම කියන්නේ ඒකයි. අසුචි කම්ම කියලා කියන්නේ අපවිත්‍ර දේවල්, නරක දේවල්, අශෝභන දේවල්, අකුසල් සහගත දේවල්. ඒවා නොකළ යුතුයි. දියුණු වෙන පවුලක, දියුණු වෙන සමාජයක, සංස්ථාවක, ආයතනයක යහපත් ක්‍රියාකාරකම් කියනවා. නිසම්මකාරී කියලා කියන්නේ විමසා බලා ක්‍රියාත්මක කරන්න ඕනේ. යමක් කරනකොට ඒ ගැන නැවත නැවතත් විමසා බලාම අපි කටයුතු කරන්න ඕනේ. විමසීමෙන් තොරව ක්‍රියාත්මක කරන්න හොඳයි. නිසම්මකාරී. එතකොට නායකයෙක් තුල තියෙන විශේෂ ගුණාංග සුචිකම්මස්ස නිසම්මකාරී. ඒ වගේම සංඤතස්සට ඉන්ද්‍රිය দমনයේ ඉන්ද්‍රිය සංවරයේ ඉන්ද්‍රිය පාණයේ තියෙන මිනිසුන්ගේ මේ අස්කන්නාසාදී වූ ඉන්ද්‍රියන් තිබුණාට ඉන්ද්‍රියන් යම් යම් දේ ඉඳුරන් මගින් ඉල්ලා හිටියට වින්නතුනි ඒ ඉන්ද්‍රියන්ට නොහොමිනා දේවල් අපි ලබා දෙන්නේ නැහැ. නුවණින් කල්පනා කරලා වඩා සුදුසු දේ, වඩා උචිත දේ පමණයි අපි ලබලා දෙන්නේ. සංයතස්සට ධම්ම ජීවිනෝ දැහැමින් ජීවත් වෙනවා. අප්පමත්තස්ස යසෝබි වඩති. අප්‍රමාදීව ක්‍රියා කරන පුජ්‍යලයාගේ යසස ගුණ කීර්තිය වර්ධනයටපත් වෙනවා පින්නතන. ලෝකේ ජීවත් වෙනකොට මිනිස්සු වශයෙන් ගෞරවාන්විතව ජීවත් වෙන්න තමයි හැමෝම කැමති වෙන්නේ. සබව ජීවිතය ගෙනියන්න තමයි හැමෝම කැමති වෙන්නේ. සුඛකාම දුක්ඛ පටික්කුල. සැප කැමති දුක පිළිකුල් කරනවා. එහෙමනම් ඒ සැපේ සඳහා අපි නිවැරදි මාවත භාවිතා කරනවා. මම මේ සඳහන් කරගෙන ආවේ පින්නතුනි කලමනාකරණයේ පිළිබඳව. එතකොට හොඳ නායකත්වයක් තුල තමයි හොඳ කලමනාකාරීත්වයක් ඇති වෙන්නේ. ඒ ගෘහ පරිසරයේ වේවා ආයතනික පරිසරයේ වේවා රාජ්‍ය තන්ත්‍රයේ වේවා පින්නතුන් නිසි කලමනාකාරීත්වයකට ලක් කර ගැනීම සඳහා ඒ නායකත්වය අපි ගොඩනගා ගත යුතු වෙනවා. ඒකට සුදුසු ආකාරයේ ගුණාංග පද්ධතියක් අපි දියුණුවට අභිවෘද්ධියට පත් කරගන්න ඕන. ඊළඟට මම සඳහන් කරන්න කැමති මෙන්න මේ නායකත්වයේ සුදුසු පුජ්‍යලයා තුල තියෙන ගුණාංග මම දැන් ගාථා කීපයකින් පැහැදිලි කළා. තවත් අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා ඒ නායකයා තුල තියෙන ගුණාංග පහක්. එකක් දක්ෂතාවය අනේක තමයි අනලසෝ නුකුසීත භාවය ඊළඟ එක తත්‍රෝපාය විමංසාය හොති උපාය කෞශල්‍ය ඥානය යම් කිසි අරමුණක් ඉටු කර ගැනීම සඳහා උපායශීලීව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඔහු සතු තියෙනවා අලංකාතුන් කරන්නේ කුමක්ද පිළිබඳව කියලා තමන්ට සංවිධාන ශක්තියක් තියෙනවා ඊළඟට තමන්ගේ පරිසරයේ ජීවත් වෙන්නේ පිළිස ඊට සුදුසු ආකාරයෙන් මෙහෙවා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ගෘහය ගත්තොත් ඒ ගෘහ පරිසරය තුලදී දක්ෂව ක්‍රියාත්මක වෙලා අනලස්ව ක්‍රියාත්මක වෙලා ඊළඟට උපායශීලීව ක්‍රියාත්මක වෙලා ඊළඟට ඉන්න පිරිස ඉන්න භෞතික සම්පත් කොහොමද අපි භාවිතා කරන්නේ අඩු දෙයකින් වැඩි ඵලදායිතාවයක් ලබා ගැනීමට මේ මානව සම්පත් භෞතික සම්පත් අපි කොහොමද හසුරුවා ගන්න කියලා අපි තුල වෙන්නතුනි දැනීමක් අවබෝධයක් අපි ළඟ තියෙනවා. ඊළඟට මේ ආයතනේ පාණය කරන බුද්ධලයා පින්නතුනි මෙන්න මේ කරුණ ගැන සැලකිලිමත් වෙන්න ඕන. නත්තං ගවේසන්ති. නත්තං ගවේසන්ති කියලා කියන්නේ නැසෙන දේවල් වෙනසෙන දේවල් හානියටපත් වෙන දේවල් නිතර හොයා බලන්න ඕනේ. විනාශයටපත් වෙන ආයතනයක් වේවා ගෘහයේ පරිසරයේ වේවා විනාශ වෙන දේවල් පිළිබඳව හොයා බලන්න ඕනේ. ජින්නම් පරිසංකරොන්ති. ඒ වගේම ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ගියක් දොරක් ඒ වුණත් පින්නතුනි කැඩෙනකොට බිඳෙනකොට ඒවා නැවත නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ආයතනයක් වුණත් පින්නතුනි පරිහානියටපත් වෙනකොට ඇයි මේ පිරෙන්නේ කියලා හොයා බලලා ඊට පිළියම් කරන්න ඕන. ඒකයි ජින්නම් පටිසං කරොන්ති. නත්තං ගවේසන්ති ජින්නම් පටිසං කරොන්ති. ඊළඟට අරිමිත භෝජනානි වන්ති. ප්‍රමාණාත්මකව කන බොන අය වෙන්න ඕන වෙන්න. තමන්ට ලැබෙන ආදායමයි තමන් කරන වියදමයි තුරණය කර ගැනීමේ හැකියාව තියන අය වෙන්න ඕන. දැන් අපිට දකින්න ලැබෙනවා සමහර අපේ රටේම විවිධ ආයතන තාම දියුණුවටපත් වෙලා තිබුණු ආයතන බින්නතුනි වේගෙන් පරිහානියටපත් වෙච්ච අවස්ථා තියෙනවා. ඊටාම දියුණු මට්ටමේ හිටපු චිර ප්‍රසිද්ධ උදවිය බින්නතුනි ඊටාමත්ම අවාසනාවන්ත ආයුරින් පරිහානියටපත් වෙලා තියෙනවා. ඒ මොකද? අදක්ෂතාවය. කලමනාකාරීත්වයේ තිබුණු අදක්ෂතාවය. ජාතික ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනාගෙන හිටපු කුජලයෝ. වින්නතුනි අද එයත්න්ගේ නමක්වත් කියන්න අකමැති තරමටම පරිහානියට පත් වෙලා තියෙනවා. ප්‍රශංසාව නෙවෙයි එයත්න් සම්බන්ධයෙන් නින්දාවක් අපහාසයක් අපකීර්තියක් සමාජය තුළ ගොඩනැගිලා තියෙනවා. හේතුව මේ බෞද්ධ මූල ධර්මයන් පිළිබඳව අවබෝධයක් නැතුව ක්‍රියා කිරීමයි. ඒ ගැන කල්පනාකාරීව කටයුතු කළා නම් ඒ පරිහානිය ඇති වෙන්නේ නැහැ. නත්තං ගවේසන්ති ගින්නම් පරිසංකරොන්ති පරිමිත පාන භෝජනානියොන්ති. තමන් පරිභෝජනය කරන දේවල් ප්‍රමාණාත්මක වෙන්න ඕන. ඊළඟට ඒ ආයතනයේ නායකත්වයේ දරන කෙනා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා වින්නතුණී ඒ අය සීල සම්පත්තියෙන් සිල්වත්කමින් ගුණවත්කමින් යුක්තය වෙන්න රටක නායකත්වයකට වේවා ආයතන නායකත්වයට වේවා පින්නතුනි සිල්වත්කම ගුණවත්කම කියන එක ඊ타ත්ම අවශ්‍ය අංගයක් රටක දියුණුව කියලා කියන්නේත් ඒකමයි හොදෙක් මිල මුදල් තිබූ පමණින් අනිකොත් භෞතික සම්පත් තිබූ පමණින් ඒ සමාජයේ ඒ රට දියුණුවයි කියලා අපි අර්ථ නිරූපණය කරන්නේ නැහැ දියුණුවයි කියලා කියන්නේ රට ආර්ථිකයෙන් විතරක් නෙමෙයි ආධ්‍යාත්මික සදාචාරාත්මක අධ්‍යාපනික සංස්කෘතික කියන මේ හැම අංශයකින්ම දියුණුවටපත් වෙච්ච රටක් නම් තමයි ඒ දියුණුව රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් හොඳට කල්පනා කරගල බලන්න විශාල රටක් දේශයක් නෙවෙයි පුජ්‍යලයක් පිළිබඳව කල්පනා කරලා. සමහර ඇත්තන විශාල ධනස්කන්ධයක් තියෙනවා. හැබැයි සමාජය තුළ ඔහු සම්භාවනාවට ලක් වෙන්නේ නැහැ. මින මුදල් තිබුණු පොහොසතේ කූ පමණින් සමාජ සම්භාවනාවටපත් වෙන්නේ නැහැ. ඇයි? තවත් ගුණාංග වලින් ඔහු දුර්වලයි වෙන්නේ. ඒ ගුණාංගත් දියුණු කරගත්තොත් තමයි ඒ සමාජය තුළ වඩාත් හොඳ පුජ්‍යලෙක් වශයෙන් ගෞරවනීය පුජ්‍යලෙක් වශයෙන් එවාගෙම ප්‍රශංසා කටයුතු ජීවිතයක් ගත කරන බුද්ධලයක් වශයෙන් ගරු සම්භාවනාවට පාත්‍ර වෙන්නේ. ඊළඟට බුදුදහමේ මේ උගන්වන දියුණුව අංශ දෙකකට බුදුහාමුදුරුවෝ බෙදා දක්වලා තියෙනවා. එකක් තමයි ලෞකික දියුණුව, අනික තමයි ලෝකෝත්තර දියුණුව. අපි හැමෝම දන්නවා අපි නොතුනේ අපි මරණයටපත් වෙනවා නැවත ඉපදීමේ හේතු සත්‍යයේ තියෙනකන් නැවත අපි උපදිනවා. ඒ නිසා බෞද්ධ සමාජයේ වැඩපිළිවෙල පින්නතුනේ මෙලොව පමණක් සාර්ථක කර ගැනීම නෙවෙයි. අපට පරලෝ ජීවිතයකුත් තියෙනවා. ඒ පරලෝ ජීවිතේ සාර්ථක කර ගැනීමට තෝනා වැඩපිළිවෙල මේ ජීවිතය තුළම අපි සකස් කරගෙන යන්න ඕනේ. මරණයෙන් පස්සේ හදාගන්න පුළුවන් කමක් නැහැ පින්නතුනේ. අපි හැමෝම නැවත උපදින අය. උපදිච්ච අපි එක්කම මැරෙන අය, නැවත දැනක උපදින අය. ඒ උපදිනකොට ඒ ජීවිතේ වඩාත් යහපත් ජීවිතයක් බවට, සබවත් ජීවිතයක් බවට පින්මර ජීවිතයක් බවට පරිපූර්ණ ජීවිතයක් බවට පත් කර ගැනීමට ඌමනා ගුණාංගත් මේ ජීවිතය තුළම රැස් කරගෙන යන්න ඕන. ඒ නිසා උත්සාහයෙන් මේ ජීවිතේ සාර්ථක කරගෙන ඊළඟට අර ව්‍යග්ගපජ්ජ සූත්‍රය අපට පෙන්වා දෙන ආකාරයට මෙලෝ පරලෝ දෙලෝ ජීවිතේ සාර්ථක කරගන්නා වූ මාවත හොඳට දැනගෙන අපි ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් අපි අන්ධභාවයෙන් යුක්තයි. එතකොට මෙලෝ ගැන විතරක් හිතන බුද්ධිලයා පින්නතුනේ එක ඇහක් පමණක් තියෙන කෙනෙක් වගේ. එයාගේ පේන්නේ එක ඇහක් විතරයි. සමහර බුද්ධිලෝ ඉන්නවා පරිලෝක පිළිබඳව කල්පනා කරන්නේ නැමෙ කොහොම හරි සල්ලි උපයන්න ඕනේ. කොහොම හරි ධනෙ උපයන්න ඕනේ. කොහොම හරි මගේ අවශ්‍යතා ඉටු කරගන්න ඕනේ කියන පටු ආකල්පයේ මත ඉඳලාම ක්‍රියාත්මක කරනවා. තමන්ගේ මව පිළිබඳව, පියා පිළිබඳව, දූ දරුවන් පිළිබඳව, සහෝදර සහෝදරියන් පිළිබඳව, නැහිත මිතුරන් පිළිබඳව සමාජයේ Tamanගෙන් යැපෙන්නම් පිළිබඳව ජීවත් වන පරිසරයේ සමාජයේ රට පිළිබඳව අංශු මාත්‍රයක්වත් කල්පනා කරන්නේ නැහැ බින්නතුනි. ඔහුගේ ආර්ථිකත්වය දියුණු කර ගැනීමට මූල්‍යමය සම්පත් ආදී දියුණු කර ගැනීමට කුමක් හෝ සිදු කරලා මම ධනවතෙක් වෙන්න ඕනේ. මොන මාර්ගයකින් හරි මම මුදල් උපයන්න ඕනේ කියන ආකල්පේ මත ක්‍රියා කරනවා. එබඳු බුද්ධලයා වින්නතුනි බුදුහාමුදුරු පෙන්වා දෙන්නේ එකැස් අඳ බුද්ධලෙක් වශයෙන්. දැස තිබුණත් ඔහු එක ඇහක් ඔහුගේ අඳයි වෙන්නේ. ඊළඟට දැසම අඳගෙනා තමයි මෙලෝ ජීවිතයේ සාර්ථකත්වයකුත් නැහැ, පරලෝ ජීවිතයේ සාර්ථකත්වයකුත් නැහැ. ඔහු සමාජයටම බරක් වමින් ජීවත් දැන් අපිට අපේ සමාජය තුලත් පින්නතුනි මම කනගාටුවෙන් වුණත් සඳහන් කරන්න වෙනවා කිසි උත්සාහයක් නැහැ උනන්දුවක් නැහැ උද්‍යෝගයක් නැහැ බොහොම අලසව කුසීතව කම්මැලිව නිකන් කාලේ ගත කරලා උත්සාහයෙන් මහන්සියෙන් හරි හම්බ කරගන්නා වූ උදවියගේ මිල මුදල් කොල්ල ගන්නවා ගේ දොර අත පිටි පැහැර ගන්නවා අනීතියෙන් අයුක්තියෙන් අසාධාරණෙන් ඒවා හිමි කරගන්නවා ඊළඟට මෙරවර කමෙන් එහෙම නැත්නම් අවියාවුද භාවිතා කරමින් අර අනුන්ගේ සම්පත් Tamanට නතු කරගන්නවා. ඒ ඉබඳු පුජ්‍යලයා සමාජයට මහා බරක්, මහා කරදරයක්, මහා විනාශයක්. තමන්ගේ දියුණුව අදාගන්නෙත් නෑ. මෙලෝ ජීවිතයේ උත්සාහයෙන්, වීරියෙන්, මහන්සියෙන් යුක්තව දියුණුවටපත් කරගන්නෙත් නෑ. පරලෝ ජීවිතය පිළිබඳව කල්පනා කරිමත් නැහැ. ඒ නිසා බුදුදහම පින්නතුනි මේ අන්ධභාවය හා එකස් අන්ධභාවය කියන දෙකම ප්‍රතික්ෂේප කරනවා. බුදුදහම අනුමත කරන්නේ මෙලව සාර්ථක කරගෙන පරලෝ ජීවිතය සාර්ථක කරගන්නා වූ ධර්ම මාර්ගයයි. ඒ නිසා මෙලෝ ජීවිතේ වාසනාවන්ත කර ගැනීම සඳහා උත්සාහයෙන් ක්‍රියාත්මක වෙන උත්තාන සම්පදා ආරක්ක සම්පදා හරියම්බ කරන දේවල් ප්‍රවේශමින් පාවිච්චි කරන්න ඕනේ. හොරාතුරන්ගෙන් වන හානිය පමණක් නෙවෙයි. වින්නතුනි තමන් තුළින්ම ඇතිවන අයහපත් හැසිරීම් තුළිනොත් තමන්ගේ දේවල් විනාශයටපත් වෙනවා. එනිසා ආරක්ෂා කරලා හැමෙර පානේ නොකල් වීදි සංචාරයේ නෘත්‍ය දර්ශනට ඇබ්බැහිවීම සූදුව දුරාචාරයේ පාව මිත්‍රයන්ගේ ආශ්‍රය ඊළඟ නොකල්ලි වීති සංචාරය කියන මේ රත්යාරුවේ යෑම මේ වගේ මාර්ග වලින් Tamange සම්පත්තිය ධනෙ කාලයේ ශීරම විනාශ වෙනවා කියනවා. ආරක්ෂාව නැති වෙලා යනවා. කල්යාණ මිත්‍රතාවය අවශ්‍යයි අපට. උත්තාන සම්පදා ආරක්ක සම්පදා. කල්යාණ මිත්‍රතා තමන්ට වඩා දැනුමින් ගුණයෙන් සීලයෙන් ප්‍රඥාවෙන් වැඩි හිටියැත්තම් හැම මොහොතකම ඇසුරට යන්න ඕනේ. මොකද යම් දෙයක් ඇති කෙනෙක්ගෙන් තමයි අපට නැති මට්ටම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ಗುಣධර්මයක් නැති කෙනෙක්ගෙන් ಗುಣධර්මයක් ලබා ගන්න බෑ. නිසා අපි හැම වෙලාවකම අපට වඩා සීලයෙන් ගුණයෙන් බෞද්ධ භාවයෙන් වැඩි හිටියන් අසුරු කරන්නට පුරුදු වෙන්න ඕනේ. සමජීවිකතා ලැබෙන ආදායම තුලනාත්මකව භාවිතා කරන්න ඕනේ. පළලොවක් කියනවා වෙන්නතුනේ. සද්ධා සම්පත්තියෙන් යුක්ත වෙන්න ඕනේ. අපේ අසහාය ශාස්ත්‍රූවරයන්න් වහන්සේ ලෞතර බුදුහාමුදුරුව අපට නෛර්යානිකව ධර්මයක් දේශනා කරවදාලා. ඒ ධර්මය සාතුරුන් වහන්සේ පිළිබඳව ඒ ධර්මයේ පිළිබඳව ඒ ලෝකයේ තුල ප්‍රවර්තනය කරන මහා සංඝරත්නයේ පිළිබඳව ගෞරවාන්විත හැඟීමක් ඇති කරගෙන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් යුක්තව ධර්මයේ පිළිපදින්න ඕන. ශීල සම්පත්තියෙන් යුක්ත වෙන්න ඕන. පරිත්‍යාග ශීලී වෙන්න ඕන. අපට යමක් ලැබෙන්නේ දීලා තියෙන නිසා අපි නැවත නැවත දෙන්න ඕන. අනික තමයි ප්‍රඥා සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණයෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් යෝනිසෝ මනසිකාරය කියන නැවත නැවත නුවණින් මෙනෙහි කිරීමෙන් අපේ ප්‍රඥාව දියුණු කර ගන්න ඕන. එතකොට මෙලෝ ජීවිතය සාර්ථකයි. මරණයෙන් පසුව ලබන පරලෝ ජීවිතය සාර්ථකයි. එවනු පුජ්‍යලයා පින්නතුනි දැසම පෙනෙන පුජ්‍යලේ කැඩියටයි ධර්මයේ පෙන්වා දීලා තියෙන්නේ. ඒ නිසා මේ ගාථා ධර්මයේ අපට උගන්වනවා පින්නතුනි මෙලව සාර්ථක කරගෙන පරලෝ සාර්ථක කරගෙන දැස හොඳට පෙනෙන බුද්ධලේක් වශයෙන් මේ ජීවිතේ වඩා දියුණු දියුණු භාවයට පත් කරගෙන Tamanට වැඩ ඇති ජීවිතයක් පරිසරයේ සමාජයේ ලෝකෙට වැඩ ඇති ජීවිතයක් ගත කරලා පින්නතුන මෙනෝයින් සමුගෙන ගිය කලට පරලෝ ජීවිතයත් වාසනාවන්ත කරගෙන මේ නෛර්යානිකව සද්ධර්මයට අනුව චතුරානි සත්‍ය වහා වටහාගෙන මේ සංසාරගත දුක්ඛ ප්‍රවාහයෙන් මිදලා නිවන් පසක් කරගැනීමේ මාර්ගයයි මේ උතුම් සද්ධර්මයේ තුලින් පෙන්වා දෙන්නේ. ඒ නිසා ඒ උතුම් සද්ධර්මය පින්වතුන් හොඳින් ශ්‍රවණය කළා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායක පින්වතුන් කීපවලක්ම සම්බන්ධ වුණා. ඒ හැමදෙනාම උදාර වූ පුණ්‍ය ක්‍රියාවක් සිදු කරගත්තේ. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා පානුදුර සීල් ජයන්ස් පාරේ අංක 37 දරණ නිවසේ වයලට් කුරුප්ප මහත්මිය බණ්ඩාරගම ගම්මන්පිල බිසු එච්.එස්. පෙරේරා සිමියොන් මහත්මයාට රොස්ලින් පීරිස් මෑණියන්ටත් පින් අනුමෝදන් කරන අදහසින් ඒ වගේම ෆ්‍රැන්සිස් පෙරේරා සහෝදරයාණන් පානදුර මඩකුඹුරේ විසූ උපාලි කුරුප්පු මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු ඇතුව අද මේ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මයෙන් සම්බන්ධ වෙනවා ඊළඟට තලවතුගොඩ සීමත් අනගාരിക ධර්මපාල මාවතේ පළවෙනි පටුමගේ අංක 73 න් 23 77න් 23 දරණ නිවසේ පදිංචිව සිට වසර 4කට පෙර මිය පරලෝකියා වූ මහනගර සභා කීපයකේ ඉඩම් කොමසාරිස්තුමා දෙපාර්තමේන්තුවේ පුජ්‍යලින් අතුරුදන් වීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සේවය කළ කේ.පී. ජිනදාස මහත්මයාට මියගිය කලාසූරී එච්.පී. එස්.පී. චාල්ස් තම ලොකු අයියාට මෑණියන් වන ජී.පී.එන්. වික්‍රමසිංහ මහත්මිය හා පියාණන් වන කේ.ජේ.ඒ. පොතුපීටිය මහතාට පින් පැමිණීම සඳහා මේ පින්කමට දායකත්වයේ ධර්මෙන් සම්බන්ධ වෙනවා. ජයන්ති පොතු පිටියේ පතිරණ මහත්මිය ඇතුළු දියණියන් දෙදෙනා සහ පවුලේ පින් උතුම් විසින් ඒ වගේම අවුරුදු 6කට පෙර භාගයේදී මිය පරලෝකී ආ වූ හල්තොට කජුගස්වත්තේ විසූ පාඨශාලාචාරිණී පහළගේ චාලට් පෙරේරා මෑණියන්ට හා අවුරුදු 16කට පෙර මිය පරලෝකීය ගාල්ල හවුපේ විසූ ජොස්ලින් ඩයස් ඉදිරිසිංහ කොටුවක් ආචීටත් පින් අනුමෝදන් කරවීමේ අදහසින් ඒ වගේම සුජීවත්ව සිටින විශ්‍රාමලත් විදුහල්පති ජී.පී. සූර්යාරච්චි පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නියත් ප්‍රාර්ථනා කරනවා. පවිත් පංකජ අසරංග පුතාට අපලෝපද්‍රව ග්‍රහ පීඩා දුරු වෙලා සීළු යහපත් අරමුණු සඵල කර ගැනීමට හැකි වේවායි කියලා මේ පින්කමට දායකත්වයේ ධර්මයෙන් ආශිර්වාද කරනවා. නුගේගොඩ මිහිහාන රූපසිරි මාවතේ අංක 51 ඉපදින්චි ජගත් මහත්මයා හා සමන්තා කුලතුංග මහත්මිය ඊට සම්බන්ධ වෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ වෙළඳ ව්‍යාපාරිකව සිටි මුල්ලේරියාවේ රණබිම් මාවතේ 626 ජී නිවසේ විසූ අවුරුදු 15කට පෙර මිය පරලෝ ගියා වූ ඒජී ධර්මසේන පියාණන්ට හා අවුරුදු 8කට පෙර භාගයේ මිය පරලෝ ගියා වූ බී.එච්. චන්ද්‍රා පීරිස් මෑණියන්ට හා මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන අදහසින් යුක්තව මේ පින්කමන දායකත්වය දරනවා අංගොඩ මුල්ලේරිය ආවරණබිම මාවතේ AGS චාන්දනී මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් ඊළඟට මොනරාගල දමගල්ල කොල්ලාදෙණියේ පදිංචිව සිටි AM කරුණාවති අත්නායක ගුරු මහත්මිය පරලොවසපත් වී වසරක් වීම නිමිති කොටගෙන ඇයට පින් පැමිණීම සඳහා ඊයේ ධර්මදාස මහතා ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරවීමට මසකට පෙර මිය පරලෝකියා වූ ඩී බොතේජු මහත්මයාට පින් අනුමෝදන් කරවීමට දැනට රෝගාතුරව පසුවන AMB අනුලාවතී මහත්මියට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන අදහසිනොත් කලුතර උතුර සිරිනිවාස මාවතේ වාරි මාර්ග නිවසේ අංක 38 න් 1 නිවසේ පදිංචි ජානකී එපිටවෙල දීනිය ඇතුළු පවුලේ පින්තුන් මේ පින්කමට දායක වෙනවා 2009 9 වෙනි මාසයේ 29 වෙනි දින අභාව ප්‍රාප්ත වූ පෙකියාගොඩ පදිංචි WMM එච්.එම්. හීම්මණ්ඩා පියාණන්ට සහ 2005 මේ මාසයේ 31 වන දින මිය පරලෝකීය ආ කේ.ආර්.එම්. විසුවමෙනිගේ මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පවුලේ මිය පරලෝකීය ඥාතීන්ට පින් පැමිණීමට ඒ වගේම සුජීවත්ව සිටින සැමට ආශිර්වාද කිරීමේ අදහසින් මේ පින්කමට දායක වෙනවා මුරුතගහමුල පිටියාගොඩ අංක 63 බී නිවසේ පදිංචි WMS මණිකේ නන්දාවති කුමාරිහාමි මහත්මිය ජයතිලක බණ්ඩා මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන් පින්වත් ඔබ හැම දිනාගේම මේ උතුම් ප්‍රාර්ථනාවන්ගේ ප්‍රකාරයට මේ පරලෝකියාව ඥාතීන් සිළු දෙනාටම මේ පින් හේතු ආසනා වේවා දායකත්වයේ සපයමින් ක්‍රියා කළ පින්වත් ඔබ හැම දිනාටම ඒ වගේම ගුවන් විදුලිය මගින් මේ සද්ධර්මයට සවන් දුන් සමස්ත ශ්‍රී ලාංකික පින්වත් සෑම දිනාටම ඒ වගේම පින් අනුමෝදන් වුණු කැමැති සිළු දෙවියන්ටත් මේ පින් ලැබේවා මිය ගියා වූ ඥාතීන්ටත් අපටත් දෙවියන්ටත් මෙපෙම් බලින් බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා නිමි සනහි පෙමන වදාළ අජරාමර සංඛ්‍යා තමෘත මහා නිර්වාණ සම්පත්තියෙන් සනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසෙන් පින්නත් ඔබ සෑම දිනාටම උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා සාසසා ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේටත් නිරුක්ති රෝගී භාවයේ චිර ජීවන ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ ගොරලන්ද හීනාරංගොල්ල සිසුදර්ශනාරාම වාසී රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද ගරු රත්කරව්ගේ ප්‍රේමානන්ද ස්වාමීන් වහන්සේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Thank you.